මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න මට පන්තියේ වැඩ ඉවර වෙච්ච ගමන්ම අපේ හේනමේ අට්ටාලට එන්න කියලා. කොතාමත් නැහැ. මට නාමෙල්ට යමක් කියන්න තියෙනවා. ඉස්කෝලේ ඉන්න පංගුවක් ගුරුවරයෝ මට ඇනුම් පද කියනවා. මං හරියට අර උන්මාද චිත්‍ර වගේ කියලා. තව එක්කෙනෙක් කිව්වොත් මගේ කරට මාලයක්වත් අතට වලලුවත් ඇඟිල්ලට මුද්දක්වත් නැති ඒව ගන්න නාමේ සල්ලි දෙන්නේ නැති හින්දාද නැත්තම් මන් දුප්පත් කියලා මිනිසුන්ට පෙන්වන්නටද කියලා මට ඒ කිසි දෙයක් ඕනේ නෑ නාමෙල් ඉන්නවනම් නාමෙල්ගේ රස්සාව තිබුණොත් එයා මට ඕන කරන හැම දෙයක්ම අරන් දෙයි මට මතක් වෙනවා අපේ ගමේ සොකරිනාල ගමේ කවියා. අනේ මගේ සොකරිගේ කනට තෝඩු කොයි ලස්සෙද ලස්සේ දීලා එන්න දෙයි. අනේ මගේ සොකරිගේ කරට මාල කොයි ලස්සෙද ලස්සේ දීලා එන්න දෙයි. අනිමගේ සොකරගේ බඳට හැත්ත කොයි ලස්සේ දෙලස් සේදීලා එන්න දෙයි අනිමගේ සොකරගේ <laughs> තනියම හේනේ අට්ටාලේ උඩ ඉඳගෙන සොකරි නටනවද <laughs> දැනුයි එන්නේ නේ මං කිව්ව පන්ති වැඩ ඉවර වෙච්ච ගමන් ගෙදර නොගිහින් කෙලින්ම මේ හේනේ අට්ටාලට එන්න කියලා මට යමක් කියන්න තියෙනවා. හරි හරි මේ මං ආවා. මේ අයියද වෙදසියාගේ ගෙදරට නොගින් මෙහාට එන්න කිව්වේ. එහාට යමු පස්සේ. වෙදසියාගේ ගෙදරට ලෙඩ්ඩු වෙනවා. තාම අපේ හතුරුත් වෙනවා. අර හතුරු මිතුරන් එන්නත් බැරි නෑ අද. ඒ හතුරු මිතුරා කියලා වෙදසියා විහිළුවට කිහිවේ ඔයාගේ අප්පච්චිටයි. අන්න උන්දට තමයි 214යි මිතුරු කිව්වේ. මතකද? ඒක නරක චේතනාවකින් නෙවෙයි 200 කීවේ. මන් දන්නවා. නමුත් මට බෑ මගේ අප්පච්චි කියන හැටියට මගේ බලාපොරොත්තු සේරම කඩා බිඳගෙන අර කොහෙන්ද ආපු නෑ නෑ ඒ ගැන මම මුකුත් කියන්නේ නෑ දැන් ආ අන්න බලන්න ඇයි? අර රෑන කිරම් අපේ කුඹුර පැහිච්ච වී කරල් කපාගෙන ඒවත් උඩෙන් එල්ලගෙන ඉගිරෙන ලස්සන. මේ ලස්සනට මොකද දෙන්න හොඳ වචනේ ගුරුතුමනි. సౌందර්යය <laughs> ස්වභාවික සුන්දරත්වයේ ශිෂ්‍යාවනි. මේ සුන්දර කියන වචනේ අපි වෙනස් කරමුද? ඇයි? ඇයි කියන්නේ? අර දිගා මඩුල්ලේ අසුන්දර මනමාලයාගේ මුල් නමනේ ඒක. <laughs> ඔයාට නම් පිස්සු බිසෝ. සුන්දර කියන වචනේ සංස්කෘතෙන් ආපු එකක්. ඒක හින්දා හින්දි භාෂාවෙනුත් සිංහලෙනුත් සුන්දර කියලා භාවිතා වුණා. තාමත් භාවිතා වෙනවා. හරි ඉතින් මොකද ඒකේ තේරුම? ම්ම් තේරුම ඇත්තම කියනවා නම් අලංකාරය නැත්තම් ලස්සන කියන එක. චි. ඔයා කියන්නේ සුන්දරසේන කියන නමේ තේරුම ලස්සනසේන. නැත්තම් අලංකාරසේන කියලාද? <laughs> මේ ඕන කෙනෙකුට වචනයක තේරුම කැමැති හැටියකට තේරුම් ගත්තට කමක් නැහැ. නමුත් නමුත් ඒ සුන්දර කියන වචනයටත් කරන අගෞරවයක් ඒ නම අප්පච්චි හදන්නේ මාව ඔයාගෙන් කඩලා ඒ සුන්දරයට මේ මේ මේ අපි ඔය ඉමක් කොනක් නොපෙනෙන මාතෘකාව වෙනස් කරමුද? මේ මට ඇහුණා බිසෝගේ මිහිරි කතාවෙන් කියාපු සොකරි කවියක්. අන්න ඒක ගැන ටිකක් කතා කරලා ඊට පස්සේ යමු වෙදමෙදුවේ නවාතැන්ට. දැන් මේ සිත් ඇවිලි සේරම හිතින් ඉවත් කරලා කියන්ට ඒ කිය කියා හිටිය සොකරි නාඩගම් කවිය. අනේ මං ආසයි සොකරි කවියට. එක සැරයක් කියන්න බලන්න. මට බෑනේ. එක සැරයක්. මං ඒව වෙන වෙලාවක නෑ නෑ. මාත් ඒ සොකරි නාඩගමේ ඒ කවිවලට හරිම ආසාවෙන් ඒ කාලේ කන් දුන්නා. අපේ ගමේ සොකරියක් රංග දක්වනවා කීවම ඒ කාලේ ගමේ මිනිස්සු සේරම වැඩ දාලා ඒ සොකරි නාඩගම නරඹන්න පොර කකාව. හරි හරි. මේ දැන් කියන්න ඔයා කියාපු ඒ සොකරි කවිය. ම්ම් අනිමගේ සොකරිගේ කනට තෝඩු පාතෙන්ද පාතේ ඉඳ ගන්නට ඇයි ඒ වෙඩිල්ල උන්න මූණිසම් මේ ළඟින්ම ගියා මොන පිස්සුද වෙඩිල්ල ආන් අර එගොඩ හේන පැත්තෙන් ඇහුනේ එක්කවර පරණ වෙඩික්කාරය ආපහු මුවන් පැලැස්සට ගෙන්නගෙන කවුද ගෙන්න ගත්තේ මිනිහා එන්න කවුද මුතියක් නිසා ඔයා දැක්කද මුදියා වෙලිකාරයව මේ පැලැස්සට ගෙන්න ගන්නවා. දකින්න ඕනේ නෑ. මගේ හිතට යමක් හිතුනොත් ඒක හරියටම හරි. ඉතින් හරි කියන්නේ කොහොමද? යමක් ඇත්තටම සිද්ධ වුනේ නැත්නම්. ඔය ඔය කිය කිය නැකිනවා. උසට උසේ හිටගත්තාම අතුරුගේ කුරුමානවට අහු වෙනවා. නැපා නැගිටින්න. මං හොයලා බලනකම්. ආ ඒ කියන්නේ මම විතරද වෙදිකාරයගේ කුරුමානමට අහුවෙන්නේ ඈ ඒකටනේ අපි අතුරු බලන් ඉන්නේ ඔයා ඉවර කිරුවොත් මං අනාථ වෙයි. අන්න ඒකටයි හතුර දඟලන්නේ. මේ මේ අහන්න බිසෝ. ඔයා අර ගොඩ හේනේ ඇහිච්ච වෙඩිල්ලට බය වෙලා මට නැගිටින්න නොදී මේ අට්ටාලේ උඩ තද කරගෙන හිටියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හතුරට ඔයාව එලා ගන්න බැරි වෙලා තුවක්කු බටේ අකුලගෙන යයි යන්න. ඔය ඔය ආයෙත් නැගිටලා පේන්න හිට ගන්න තමයි යන්නේ. නැමෙන්නානේ. ඉඳ ගන්න ඔන්න ඔහම. වෙදිකාරයාගේ වෙදිල්ල වෙදිබේත් ගැන මගේ නායකත් දැනෙනවා. <laughs> ඒකත් හරියට ඔයාගේ හිතට හිතන දේ හරියට හරිය කියෝ වගේ කියමනා. ඔයා කීවා මේ පැලස්ස අත්හැරලා අර ගල්ලෝේ පැත්තට ගිය පරණ වෙදිකාරයා ආපහු මෙහාට ඇවිල්ලායි කියලා. ඇවිල්ලා නෙවෙයි. ඌව ගෙනගෙන කියලායි මං කිව්වේ. හරි ඔයා දැක්කද මේ මිනිහා මෙහාට ගෙන්න ගන්නවා. දකින්න ඕනේ නෑනේ. මං දන්නවනේ මුදියාගේ තරම. මුදියයි ඒ වෙඩික්කාරයයි හරි යාළුවෝ ඒ කාලේ ඉඳලම. හ්ම්. ඒ දෙන්න එකතු වෙලා තමයි අවුරුදු ගානකට ඉස්සරින් පටන්ගත්තු ග්‍රාම සංවර්ධන මුල් රැස්වීම දා. රෑ. ඔව්. කොහට තඩි බල කකුලක් බිඳලා මහරය ඇදගෙන ගිහින් කැලේ මැද්දට දැම්මේ. හරි හරි තව කොච්චර වෙලාවක් මම මේ අට්ටාලේ උඩ වකුටු වෙලා නැමිලා ඉන්න ඕනේ නේද? ඕමේ ඉන්න. මම වට පිටාව ටිකක් සෝදිසි කරනකම් ඕමේ ඉන්න වකුටු වෙලා. ඕයි බෑ බෑ මෙහිම වකුටු වෙලා නැමිලා ඉඳලා මගේ කකුල් දෙකම හිරි වැටුණා. ඕයි මං නැගිටිනවා මං නැගිටිනවා. වෙඩි වැදුනත් කමක් නැහැ. මේ කකුල් දෙකම හිරි වැදිලා. ඕ අනේ බෝ. ඉන්ට ඉන්ට මං ওই හිරි ගැටි ඇරෙන් ටිකක් පිරිමදින්න. මේ ඒ පිරිමැදිල්ලෙන් කමක් නැහැ. මම නැගිටලා මේ අට්ටාලින් බැහැලා ඇවිදිනවා. ඔව්. මගේ කකුල් වල ලේ ගමනාගමනේ වැඩි කරගන්න මං ඇවිදිනවා. පරිස්සමෙන් පරිස්සමෙන්. ඔව් පරිස්සමෙන් බහින්න. ආ නැත්නම් මගේ උරීෂේ එලෙන්ට් මම ඔයාවත් අරගෙන නීනි මගෙන් බිමට ඒ තමයි අපි දෙන්නගෙම අඬු කඩාගෙන ඔත්පල වෙන තැන. එහාට. එහාට එනවා මට බිමට පැනගන්න. හ්ම්. පුරම්පි මේ අපි දෙන්න මේ බොට අපේ ඉව දැනෙන්නේ නැද්ද බාපටත් බුරනවා අපේ හතුරන්ටත් බුරනවා ආ කිව්වා නම් බලන්න කොහෙද මේ ළමයි වෙලා වෙන කල් ගියේ කියලා හ්ම් අපි ඉස්කෝලේ ඇරලා ගියා හේන පැත්තට හ්ම් මං ආසයි අපේ හේනේ කුඹුරේ පැලේ අත්හාලේ ඉඳගෙන ටිකක් අතීත ගැන හිතන්න. ආ. බිසෝට පිස්සු. හේනට ගිහින් වටාපිටාවේ තියෙන කැලෑවයි ඈතින් ගලන ගඟයි අහසේ ඉගිලෙන කුරුල්ලනුයි බලාගෙන ඒ අතීතයට යන්න බැරි නිසා එක්ක හූල්ලනවා. නැත්තම් කවියක් සින්දුවක් මමුණනවා. අද අට්ටාලේ උඩ ඉඳගෙන සොකරි නාඩගමේ කවි කියනවා මට ඇහුණා. සිය දන්නවද සොකරි ගැන? හ්ම් සොකරි නාදගමනේ සොකරි නාදගම. සොකරි නාදගම අපේ ගැමියන් අතරේ බොහෝම ප්‍රසිද්ධ වුණා ඒ කාලේ. ඒ කාලේ ඉතින් අද වාගේ බයිස්කෝප් බලන්න පාසුකම් තිබ්බේ නාගරිකයන්ට විතරයි නෙමෙයි. ඉතින් ගමක සොකරි නාඩගමක් නටනවාය කියලා කීවම මිනිස්සු හැමෝම තම තමන්ගේ වැඩ කටයුතු සේරම ලේල පහින් ඉවර කරලා කොහොම හරි සොකරි නාදගම බලන්න යනවා. මාත් ඒ කාලේ ඉඳ හිටලා සොකරි නාදගම බැලුවා. ඉතින් මේ ඒක මේ මාත් පිස්සුවට වාගේ කරපු වැඩක්ද කියන්ට මන් දන්නේ නෑ. බලාගෙන ගියාම නාමෙල් බිසෝ විතරක් නෙමෙයි. අපි කවුරුත් ඒ වගේ පිස්සු වැඩ කරනවා. බිසෝ මට මතකයි මේ සොකරි නාඩගමේ කවි. බිසෝ කියන්ටකෝ කවියක් දෙහ. අනේ මම මේ පිස්සුවටනේ කීවේ. ඒ හින්දා මීට පස්සේ කිසිම කවියක් සින්දුවක් කියන්න කියලා බල කරන්න එපා. තේරුණාද? මං යනවා කුස්සියට. මේ මේ මේ දැන් මේ සීයා කියවා බිසෝ විතරක් නෙවෙයි ඒ වගේ සුළු පිස්සු වැඩ අපි කවුරුත් කරනවා කියලා. ඕ <laughs> නා මෙලෝ. සමහරු තම තමන්ගේ මොළේට නිදාගන්න නොදී අවදිව තියාගන්න කරපු බොහෝම දේවල් නිසා තමයි මං හිතන්නේ මේ මේ පොත්පත් එතකොට කලා නිර්මාණ විද්‍යාව ආදී දේවල් බිහි වුනේ. එහෙම නේද නාමේ? සත්‍යකින්. ඒ වගේම සමහරු පවතින දේ වෙනස් කරනවා. ඒවා අලුත් අලුත් මුහුණුවරෙන් කාලෝචිතව අලංකාර කරනවා. ආදි. නැත්තම් ලෝකේ අර පරණ බර කරත්තයයි. කුරක්කංගලයි. නගුලයි. වියගහයි. ඈ චෙක්කුවයි අල්ලගෙන ඉඳීවි ලෝකෙට බැන බැන. සීයේ. මට මතක් වෙනවා ලෝක ප්‍රසිද්ධ මහා චිත්‍ර ශිල්පියෙක් කී වචනය. කවුද ඒ චිත්‍ර ශිල්පියා නාම? මේ සිය අහලා ඇති පැබ්ලෝ පිකාසෝ ගැන. පැබ්ලෝ පිකාසෝ චිත්‍ර ශිල්පියා මූර්ති කලාව වගේම චිත්‍ර ඇඳීම සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් නිර්මාණය කරලා පෙන්වුවා. ආදී ආදී. මෙන්න මෙහෙමයි රූපය ඇඳිය යුත්තේ කියලා ඒවා හරිම අමුතුම නිර්මාණ. <laughs> අනිත් චිත්‍ර ශිල්පියෝ හිනාවෙන් තැති මේ පිකාසෝස පිස්සු කියලා. ඔව් ඇත්තෙම. නමුත් සීයේ පිකාසෝගේ චිත්‍රයක් රන් පවුම් කෝටි ගණන් වලට විකිනෙන්න පටන් ගත්තම ඒ hina වෙච්ච උදවියගේ කටවල් වැහුණා. හ්ම්. හාදි හාදි නාමේ. එතකොට ඔය පිකාසෝ මේ මොන ජාතිකයේද? ස්පාඤ්ඤ ජාතිකයේ. හ්ම්. 1881 දී උපන් පිකාසෝ. අප්‍රිකාව වගේ රටවලට ගිහින් මිනිස් ඇස් වලින් ස්වභාවික දේ දකින සාමාන්‍ය ආකාරයට වඩා තාම තියුණු ශෛලියකින් රූපයන්ද පිළිම නිර්මාණය කළා. ඉතින් පිකාසෝගේ ඒ කලා නිර්මාණ මුළු ලෝකෙම ප්‍රචලිත වුණා. කලා රසිකයෝ ලක්ෂ ගණන් ගෙවලා එයාගේ නිර්මාණ මිලදී ගත්තා. කොයිම දෙයක් වුණත් අමුතු ආකාරයකින් පනපොවලා නිර්මාණය කළාම වරදින්නේ නෑ නාමල්. අන්න හරිසි. අමුතු අద్භූත දේවල් නිර්මාණය කරන්නේ නැති જાතිය ලෝකේ නැගී හිටින්නේ නැහැ කියලා අපේ හිටපු ගුරුදේව කුමාරතුංගයන්ගේ කියමනක් මට මතක් වෙනවා. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී හිඟා කෑම බැරි වුණ තැන ලගී ගයා මරගී <laughs> ඒක මසුරක් මතින් නැකේ මන්නත් නාමෙල් අමුතු දේ වගේම අద్භූත දේ මනුෂ්‍ය වර්ගයා නිපදවන්ත ඕන. එහෙම නොකරන නොහිතන જાතියට මේ මේ මොකද වෙනවයි කිව්වේ? හිඟා කෑම බැරි වුණ තැන ලගී ගයා මරගි. කොච්චර වටිනා උපදේශයක්ද? අපේ බාල පරපුරට එතුමා දුන්නේ. අනුන්ට අතපාන්නේ නැතු නිකන් නොඉඳ අමුතු අద్භූත දේවල් නිෂ්පාදනය කරන්නේ නැතුව ඉඳලා මද ලතෝනි නොවි කාලකන්ණි නොවි ලෝකෙ දිහා ඇසරලා බලාගෙන දියුණු වෙල්ලා කියලා කීවා වගේ නෙව ඒ උතුම අපට දීපු ඒ උදාර ගුරුවරුකා හ්ම් නාමල් මෙන්න මම කෑම වීම සේරම රත් කරලා තියෙනවා දැන්වත් ඔය ගැඹුරු ශාස්ත්‍රීය කතා බහ නවත්තලා බහින්ද මේ වෙදසියගේ පිටිසර ගෙදර කුස්සියට. හවුනන්නේ. <laughs> අනේ අනේ බිසෝ. අපි පිටිසර හොඳ හෙළ ඌරුව රකින්න ගැමියෝ. නැතුව අර කොළඹ කුරුඳුවත්තේ බංගලාවක ඉන්නවා කියලා ඔයාගේ අප්පච්චි රවටපු මෝදියන්තිගේ පුතා සිරිමල් වගේ මිනිස්සු නෙවෙයි තේරුණාද? එපා එපා. එපා නාමෙල්ලේ මුදියාගේ පුතාගේ විත්ති කියන්ට. එහා දෙයත් මේ මුව පැලැස්සේ ඉස්කෝලෙන් කැලේ පැනලා. පස්සේ එළියට දාලා. කොළඹ රටේ නන්නත්තර විචියකේ. මං එහා දෙයට අනුකම්පා කරනවා. නමුත් මේ ඉස්කෝලේට උදේම එන්න කිව්ව මතක නැද්ද? ලොකු මහත්තයා. හරි මට මතකයි. එහෙනම් ඔය 100වත් අරගෙන ඉක්මනට එන්න. මේ කෑම නිවෙන්න කලින්. තේරුණාද? හරි හරි බිසෝ. අපි මේ පිකාසෝගෙන් පටන් ගත්ත කතාව ඉවර කරපු ගමන්ම එනවා. හරි? ඔය බලපන්නකෝ. ඒ සැරේ පිකාසෝවත් පටලවගෙන. <laughs> මොකද කියන්නේ නානේ? හරි හරි අපි මේ එනවා. මේ සීයාගේ ආච්චිත් ඔය වගේ සීයට ඒ කාලේ බලපෑම් කෙරුවද? <laughs> නැතුව නැතුව එව්වා කාමකදාන්ට පුළුවන් දෙ නෙවෙයි නාමෙල්. කොයිම ගෑනු කෙනෙක් වුණත් තමන්ගේ ස්වාමි පුරුෂයාට ඒ වගේම මේ පිරිමින්ට පුතාලට ඔය වගේ බලපෑම් කරනවා. නෑ නෑ නෑ මම තාම ස්වාමි පුරුෂයෙක් නෙවෙයි සීයේ. මං තාම අර එලිපත්තක් උඩ ඉන්න බලලෙක්. <laughs> ඔය බලලා දැන් ඉන්නේ බිසෝගේ එලිපත්ත උඩ. එහින්දා විසෝ පියන කරන දේට අවනත වෙලා ඉදිරි ජීවිතේ හැඩ ගහ ගන්න බලන්ට වටිනවා මං හිතන්නේ. තාමත් අර පිකාසෝ ඇඳපු පින්තූරයි නෙලාපු පිළිම ගැනයිද කතාව? <laughs> මේ පිකාසෝට බිසෝව මුණ ගැහුණා නම් ඔයාගේ රූපෙට වඩා ක්‍රියාවලට ඉහළම තැනක් ගන්න තිබුණා. හරි හරි මෙහෙන් අපි එනවා දැන්. හරි. <laughs> ඒ වගේ දක්ෂ කලාකරුවෝ නිර්මාණකරුවෝ ලෝකෙට බිහි වෙන්නේ බොහොම කලාතුරකින් මං හිතන්නේ. හ්ම්. සත්‍යකින්. හැබැයි ඉතින් ඒ වගේ දක්ෂ බුද්ධිමත් පින්වතෙක් ඉපදිලා යම් යම් දේ කරලා රටක් ජාතියක් දියුණු කරන්න උත්සාහ කරනකොට ඒ පින්වතාට හතුරුකම් කරන උදවියට ඒව රුස්සන්නේ නැහැ. හරි හරි හරි. ඒකත් මේ ලෝකේ හැටියක් නාමෙල්. බුදුන් වහන්සේටත් හතුරු හිටියා. ඒ වගේම යේසුස් වහන්සේටත් මහා බල සම්පන්න හතුරු පීඩා සිදු කරලා අන්තිමේදී අර ඒ කාලේ දීපු ලොකුම දඬුවම දීලා මරණය සිද්ධ කෙරුවා කියලයි කියන්නේ. මෙන්න. කෑම මේක ලෑස්ති. දැන් ওই කතාවල් ටිකකට නතර කරලා කුසගින්න නිවාගත්තොත් නේද හොඳ? එහෙමයි දිසමුන් වහන්සේ. අනේ ඒ දරේ වහන්ස කෑල්ලකුත් ඇඳගෙන. බලන්න සී මෙයා මාව කොලම් වලට පටලගෙන. <laughs> නෑ නෑ බිසෝ නෑ. ඒ වගේ වචන ඒ වගේ කියමන් අපේ ගැමියෝ නිතරම කියනවා. කියන්නේ යමක් කියනකොට රසයක් ඇති කරලා ටිකක් hina වෙන්න. එහෙම hina වෙන එක හොඳයි. නිතරම බුම්මගෙන කතා නොකර මූසල විදිහට ඉන්නවට වඩා. එහෙම නේද නාමේ? මේකේ වැඩේ සීයේ අපි ඒ වගේ සිනහ උපදවන යමක් කිව්වොත් හුඟ දෙනෙක් පහර ගැව්ව නැත්නම් ඇනුම්පද කිව කියලානේ කියන්නේ. ආ හුඟ දෙනෙක් කියලා කිව්වේ බොහොම දෙනෙක්. ආදරය කරන මේ ප්‍රියම්බිකා විසෝමණිකේ ඇරෙන්න. ඕම් ඕම් මට අනුපදයක් කිව්ව. සියට ඇහුණේ නේද? ආසි ඇහුණේ නේද? මට ඇහුණා මට ඇහුණා බිසෝ. මෙයාට වටින් නෑ නේද? මට එහෙම ගැඹුරු වචන කියලා නිංගිරහ කරන්න. නිංගිරහ කියන්නේ නිග්‍රහ කියන වචනේ. එම නේද නාමෙ? සීයා ඊටහපන්. හැමදේම නාමෙනුගෙන්මයි අහන්නේ. <laughs> මං හිතන්නේ අපේ දුම්බර ආත්තමලත් ඉඳහිට කීවා මේ ඔය නවනින්ග්‍රහ කියන වචනේ. අන්න ඕන නේද සී? මෙයයි දුම්බරෙන් ඉගෙනගෙන ඇවිත් තමයි මට ওই වචන කියන්නේ. කොහෙත්ම නෑ බිසෝ කොහෙත්ම නෑ. අපේ මේ මුවන් පැලසේ ඉන්න පැරණි උදවිය කිව්වා දෙස දෙසේ බස බසේ කියලා වචනයක්. <laughs> හොඳයි. ඒකේ තේරුම මොකක්ද නාමේ? ඔය මං කිව්වේ නැද්ද? 100ට නාමෙන් අහන්නේ නැතුවම බෑ. මේ සීයා කලබල නොවී කෑම කන්ට. මං ගිහින් අර ආපු උදවියට පොඩි බොරුවක් කියලා සීයා ගෙදර නැහැ කියලා ආපහු එන්න. හරි? මේ ඒක මත හොඳද නාමෙල්? ලෙඩෙක් වෛද්‍යවරයෙක් හොයාගෙන එන්නේ මරණයට බයයි. එතකොට මැරෙයි කියන බය නැති කරන්න පුළුවන් වෛද්‍යවරයාට. ආ හරි. මං ගිහින් බලන්නම් කවුද කියන්නේ. එපා එපා. ඔයා යන්න එපා දැන් එළියට. <coughs> කවුද ආවේ කියලා බලන්න ගියාට කමක් නෑ බිසෝ. මම මේ ජනේලෙදි සිදුරු අස්සෙන් බලනවා සීයේ. මේ මේ මං අහන්නේ ඇයි මට එළියට ගිහින් ඒ ආවේ කවුද කියලා බලන්න යන්න එපයි කියන්නේ බිසෝ. ඈ ඔයාගේ මගේ යහපතට විද්‍යාඥානෙනි. ආ. අනකාරකින් බහිනවා. මට පුළුවන් ආපු කාට වුණත් හොඳ පාඩමක් උගන්වන්නට මේ අවේලාව ඇවිත් ගේට්ටුවට ගහනවා. බෑ නාමේ. ඔයාට බෑ ඒක කරන්න. ඒ ඇවිත් ඉන්නේ අප්පච්චි මුදියයි. Thank you. අද මුවන් පැලස්සේ රඟපෑම් උලපනේ ගුණසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්